වෙලාපෙර සහෘද අඩපැය ජීවිතය හා කලාව පිළිබඳ සහෘද කතාබහ ආයුබෝවන් සහෘද හිතවතුනි අද සහෘද අඩපෑ වැඩසටහනට අප හා සමග කතා බහට එකතු වෙන්නේ 2019 වසරේ ක්‍රියාවේ සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය හිමි කරගත් දක්ෂ නිර්මාණකරුවෙකු වන අරුණ ප්‍රේමරත්න. අරුණ ලියු ප්‍රථම නවකතාව තරු විසුල රය නවකතාවට තමයි මෙවර ක්‍රියාවේ සම්මානය හිමි වුණේ. මම මුලින්ම අරුණ ඔබෙන් විමසන්නට කැමති සාහිත්‍ය කලාවත් සමග ඔබේ සම්බන්ධය ඇති වුණේ කොහොමද කියන එක. මුලින්ම කුඩා කාලේ ඉඳන්ම මතක ඇති කාලේ ඉඳන්ම يعني අකුරු කියවන්න පුළුවන් කාලේ ඉඳන්ම මම කියුවා. මම දන්නේ ඒක පෙළවීම ආවේ කොහෙන්ද කියන එක. සමහර විට මගේ දෙමාපියන් කියන වෙන්න ඇති. මොකද වුන් ගුරුවරු මම ඉපදෙනකොටම අපේ ගෙදර පොත් තාක්කයක් තිබුණා. විශේෂයෙන් මේ කාලේ ගම ගුරු වරුන්ගේ මේ නිවසකම එවැනි පුත්‍රාක්ක තිබුණා. ඒ ඔස්සේ වෙන්න ඇති කියවීමට යොමු වුණේ. ඊට පස්සේ යටවර ගියේදී වගේ අපිට සුරබව හමු වුණා මේ රුසියන් සාහිත්‍ය, සෝවියට් සාහිත්‍ය. ඒවා මේ තාම අඩු මිලට ගන්න පුළුවන් වුණා. ඒ වගේම බොහෝ සිත්තද ගන්න අසලු වුණා ඒ සාහිත්‍ය විශේෂයෙන් මැක්සිම් ගෝර්කි, මිකායිල් ෂෝලහෝ වගේ ලේඛකයෝ අපිට මුණ ගැසුණා. ඔවුන් ඉතාම විචිත්‍ර ආකාරයෙන් රචනා ශෛලීන් ඔවුන්ගේ තිබුණේ. ඉතින් අපි ඒකට ආසක්ත වුණා විශේෂයෙන්ම මේ දේශපාලන ධාරණාවනුත් එක්ක මේ තිබුණු. නමුත් ටිකක් ඊට වඩා ටිකක් මුහු කරා යනකොට අපිට මුණ ගැහෙනවා දොස්තෝස්කි වගේ ලේඛකයෙක්, ෆ්ලෝබයා වගේ ලේඛකයෙක්. විශේෂයෙන්ම සිරිසිත මහත්මයාගේ පරිවර්තන හා විශ්ව සාහිත්‍ය අඳුර ගන්න ලැබෙනවා. ඒක දේශීය සාහිත්‍ය විශේෂයෙන් වික්‍රමසිංහ, මාර්ජ් වික්‍රමසිංහ, ඒ වගේම සයිමන් නාවගත් එකම වගේ අය අපට අඳුර ගන්න ලැබෙනවා. එතකොට ඒ හරහා කියවීම තවත් පුළුල් වෙනවා. සහ අනිත් පැත්තෙන් අර සෝවියට් සාහිත්‍ය තුළින් ලැබුණු අර විචිත්‍රභාවයට වඩා කිසියම් ගැඹුරු දෙයක් මේ සාහිත්‍ය කලාව සාහිත්‍ය තුළ තියෙනවායි කියන එක අපට අඳුරගන්න ලැබෙනවා. ඒතකොට ඒ හරහා තමයි වඩාත් කියවන්න කියවීමට පෙළඹුණේ. ඒ හරහා තමයි මම හිතන්නේ සාහිත්‍ය කෙරෙහි ඇල්ම වර්ධනය වුණේ. අරුණ නවකතා කරුවෙක් විදිහට වර්තමානයේ රසිකයන් හඳුනා ගන්නට පෙර ඔහුව ඊටාම දක්ෂ සාහිත්‍ය පරිවර්තකයෙක්, ඒ වගේම නාට්‍ය රචකයෙක්, නාට්‍ය පරිවර්තකයෙක්, ඒ වගේම ඊටාම නිර්මාණාත්මක තිරනාට්‍ය තිරනාටක රචකයෙක් විදිහට තමයි ඔහුව මුලින්ම හඳුනාගන්නේ. මට අරුණව හමු වෙන්නේ මීට වසර ගණනාවකට කලින් 90 දශකයේ මුල හරියේදී විශේෂයෙන්ම මැද මැද භාගයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී. එතකොට විශ්වවිද්‍යාලයට එනකොටත් තරුණ ඊටාම සාහිත්‍ය පිළිබඳව උනන්දුව දැක්වූ සාහිත්‍ය පිළිබඳව ගවේෂණයක හිටපු ශිෂ්‍යයෙකු විදිහට තමයි අපිට ඔහුව හම්බ වෙන්නේ. ඔබ විශ්වවිද්‍යාලයට එනකොටත් ඔබ නාට්‍යයක් ඔබ අයිනොස්කෝගේ නාට්‍යයක් ඔබ පරිවර්තනය කරලා තිබුණා නේද? ඔව් යුදි මයිනොස්කෝගේ ද ලෙසන් කියන නාට්‍ය රණසිංහ අධිකාරී තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඔහුගේ අරගෙන තමයි මම නාට්‍ය පරිවර්තනය කරන්නේ. එතන අපි මුණ ගැහෙන්නේ මේ කතෝලික සිනමා පරිශීලනය මගින් කරපු සිනමා පාඨමාලාවේදී. එතනදී අපි සාකච්ඡා ඇතුළතදී මම ඔය නාට්‍ය කියවලා තිබුණා අයනස්කෝගේ The Lesson. ඉතින් ගුරුවරයෙක් විදිහට විශේෂයෙන්ම ඔහු මේ සිත් අද බඳගත්ත මේ නාට්‍ය. ඒක පරිවර්තනය කරන්න කියලා ඇරෙම් කරනකොට මට ඒ තරම් ලොකු පරිචයක් තිබුණේ නැහැ පරිවර්තන කාර්ය පිළිබඳව. අතර මේක ටිකක් බැලරම් වුණා. නමුත් යම් යම් අයගේ උපදෙස් සාහිතව ඒ පිළිබඳ ප්‍රවීණයන්ගේ උපදෙස් අරගෙන මම ඒක පරිවර්තනය කරා. ඒක ඒතරම් මම හිතන්නේ දැන් මම බලනකොට ඒක තාම හොඳ පරිවර්තනයක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් මට පුළුවන් දේ මම කළා. ඔබ ඉන් අනතුරුව 1996 වසරේදී ඔබ එඩ්වඩ් ඔල්බිගේ පාදඩය නාට්‍ය ඔබ සිංහලයට පරිවර්තනය කරනවා. ඔබ සූට් ස්ටෝරි නාට්‍ය ඔබ පාදඩය නමින් ඔබ පරිවර්තනය කරන්නේ. ඒ පරිවර්තන කාර්යය සිද්ධ වුණේ කොයි විදිහටද? ඔව් ඒ වෙනකොට මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. ඒක බුද්ධික දමයන්ත මම නාට්‍යකරුවෙක් විදිහට තරුණ නාට්‍යකරුවෙක් විදිහට මේ සම්මාන ලැබලා ඉතින් මම මේ දක්ෂ නාට්‍ය ශිල්පියෙක් විදිහට හිටියා. යෝගයේ අරුමෙන් තමයි මම එඩ්වඩ් ඇල්බිගේ ද සූ ස්ටෝරි නාට්‍ය සිංහලට පරිවර්තනය කරන්නේ මම හිතනවා ඒ කාලේ මොකට මම තරමක් ඊට වඩා දැනුවත් හිටියා පරිවර්තනකාරය ගැන සහ සාහිත්‍ය නාට්‍ය සාහිත්‍ය පිළිබඳ මම හිතනවා ඒක මම සාර්ථක කරා කියලා ඒක රාජ්‍ය නාට්‍යවලදී හොඳම පරිවර්තන විදිහට ඇගීමක් ලැබුණා ඊට පස්සේ කොහොමද අරුණ ඔබ නවකතා පරිවර්තනයට ඔබ පිවිසෙන්නේ කොයි විදිහටද ඔව් අතෝෂින්ම ඒක මේ මේ මේ මම සාධාරණ කරන්න ඕනේ මේ ගන්න වියන්ගොඩ ගේ වැඩිහත් වීම සාහිත්‍ය කෙරෙහි. ඒ ඔස්සේ තමයි අපි මේ විදේශ සාහිත්‍යයට විවර වෙන්නේ. ඒක ලොකු ප්‍රවණතාවක් වුණා නැත්නම් පිම්මක් වුණා මේ මම හිතන්නේ ලංකීය පාඨකීන්ට. අපි ඉංග්‍රීසියෙන් කියවන්නට වැඩිය ලේසියෙන් සහ අපි ඉංග්‍රීසියෙන් කියවන්න ඒ කාලේ එච්චර ලොකු පරිච්ඡයක් තිබුණේ නැහැ. ඉති කාලෙක. ඔහු මේ නවීන ප්‍රවණතාවන් අරගෙන එනවා. අලුත්ම ලේඛකව හඳුනා දෙනවා. විශේෂයෙන්ම මේ ඔහුගේ අර කෙටි කතා සංග්‍රහය රාග රිද්ම හරහා මුලන් කුම්දේවා ගාෂියා මාකේස් වගේ බෙසුක් සිංහ වගේ ලේඛකීන් හඳුන්වලා දෙනවා. ඒක තමයි අපිට ලොකු ආලෝකයක් වුණා. ඒ හරහා තමයි අපි අඳුරාගන්නේ මේ අලුත් ලේඛකීන්. ඉතින් මේ ලේඛකීන් අඳුරාගන්නදී මුලන් කුම්දේරා ගැන මගේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඔහුගේ රචනා ශෛලිය පිළිබඳව සහ ඔහුගේ කෘති පිළිබඳව ඒ හරහා තමයි මේ මම මුලන් කුම්දේරාගේ සමගැනීමේ සාදේ කියන පොත තෝරාගන්නේ. අතන මේක තෝරගන්නත් හේතුව ඔහුගේ නවකතා අතර තරමක් සරල නවකතාවක් ඒක. නිසා විශාල يعني තෝරා ගැඹුරුතාව කතා කරනවට වැඩිය මම හිතුවා පළවෙනි කතාවට ඒක තෝරගන්න ඕනේ කියලා. ඔබ ඉන් අනතුරුව කුන්දේරාගේ ජීවිත යන්තනක නව කතාවත් ඔබ පරිවර්තනය කළා. ඔව්. මම හිතා ඔහුගේ ප්‍රධාන පෙළේ නව කතා අතර එකක් ජීවිත යන්තනක. එතනදී ඔහු සාහිත්‍ය කරන මැදිහත් වීම ඉතාම දැවන්තයි. මේ කෘතිය මම ඉතාම මට පුළුවන් ආකාරයට නැත්තම් මගේ පරිචය අනුව පරිවර්තනය කරා. හැබැයි ඒකට හොඳ ප්‍රචාර ලැබුණා. තාමත් ලැබෙමින් තියෙනවා. යතුරු සිදුරෙන් ඉබී බලන්න ඔබ පරිවර්තන කළ මොරාවියාගේ ඉතාලියානු ජාතික මොරාවියාගේ නවකතාවක්. ඒ සම්බන්ධෙනුත් ඔබට කිසියම් අදහසක් කියන්න පුළුවන්ද? ඔව් ඇත්තටම මොරාවියා එල්මට මොරාවියා කියන ලේඛකයා මේ මම හිතන්නේ දොස්තෝස්කි වගේ ලේඛකින්ගේ ගණයට කිසියම් මානසික තත්ත්වයන් පිළිබඳව මිනිස්සුන්ගේ අභ්‍යන්තරය පිළිබඳව අධ්‍යාත්මය පිළිබඳව විවරණය කරපු ලේඛකයෙක්. ඉතින් කොහොමද ඒ වගේ ශික්ෂයන් ගැන මගේ අල්මක් තියෙනවා. ඒ ඔස්සේ තමයි මට මිලන් ඇල්බර්ට් මොරවියා මුණ ගැහෙන්නේ. එතනදී මේ ද බෝය් කියන නවකතාව තරමක් ආందోලනාත්මක නවකතාවක්. ඒකදී මේ පුද්ගලයෙකුගේ තාම අභ්‍යන්තරික කාරණා පිළිබඳව කතා කරන නවකතාවක්. තරමක් ලංකාවේ පාඨකීන්ට දුරස්ත බවක් තියෙන අත්දැකීමක් වෙන්න පුළුවන් සාහිත්‍යයේදී. නමුත් මම හිතුවා මේ මේක පාඨකීන් කිව යුතු නවකතාවක් විදිහට මම දැක්කා. ඒ ඔස්සේ තමයි මම මේ අතුරු සිදුරෙන් මෙබි බලන්නා විදිහට මේ කෘතිය පරිවර්තනය කරන්නේ. වෙනත් සමාජ පසුබිමක වෙනත් සංස්කෘතික පසුබිමක අපේ ජීවිතවල වඩා වෙනස් ජීවිත අත්දැකීම් තවත් භාෂාවකින් අපේ බසට ගෙන එනකොට පරිවර්තකයාට තිබෙන මූලික අභියෝග විදිහට ඔබ සලකන කාරණා මොනවද? අතන භාෂාවක් කියන්නේ නිකම්ම නිකම් කතා කරන මෙවලමක් විදිහට නෙවෙයි දකින්න ඕනේ මම හිතන්නේ සංස්කෘතිය. භාෂාව ඇතුලේ සංස්කෘතිකමය කාරණා තියෙනවා. ඉතින් එතකොට පරිවර්තනයක් කියන්නේ ඒක සංස්කෘතියක් තවත් සංස්කෘතියකට ගෙනීමක්, හඳුනා දීමක්. ඉතින් එතනදී පරිවර්තකයා ඊටාම පරිස්සම් සහගත විය යුතුයි. ඒකක් තමයි මුල් කෘතියට හානියක් නොවීම. ඒ කෘතියේ අරමුණට නැත්නම් ඔහුගේ මුල් රචකයාගේ අධ්‍යාශයන්ට හානියක් නොවි එක පැත්තකින් අරගෙන ඉන්නත් ඕනේ. ඒක අනිත් පැත්තෙන් ඒවා දුරස් වෙන්නේ නැතුව කියන්නේ උදෙක් සිංහල සිංහලෙන් කියවන පාඨකයාට ඒක සිංහල පොතක් විදිහට. ඒක භාෂාත්මක නැත්නම් මේක පරිවර්තනය කියන එක අවබෝධ නොවන විදිහට කියවන්න පුළුවන් වෙනවා. එහෙම නොවුනොත් එහෙම මේ ඒකද වෙන භාෂාවක් වෙන පේන්න ගන්නවා. ඒ කියන්නේ සිංහල නෙවෙයි කියන එක හැංගෙන්න ගන්නවා. ඉතින් මෙතන පොඩි ද්වන්දාත්මක එකක් තියෙනවා. ඒක පරිසම් වෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් ගැලපෙන්නත් ඕනේ. කිසියම් විදිහකට අනුගත වීමකුත් කරන්න ඕනේ. ඉතින් එතනදී තමයි පරිවර්තකයන්ගේ මැදිහත් වීම තියෙන්නේ. මම කැමති පරිවර්තනයේදී බොහෝ විට මේ මුල් කෘතිය මුල් රචකයාම හඳුනා ගන්න පාඨකයට දීලා පුළුවන් තරම් හැංගිලා ඉන්න කියන පරිවර්තකයා විදිහට හැංගිලා ඉන්න නැත්නම් යටින් ඉන්න පාඨකයාට නොපෙනෙන්න ඉන්න මම උත්සාහ කරනවා උත්සාහ කරන අතරදී මම උත්සාහ කරනවා කිසියම් ආකාරයක භාෂාමය කියන භාෂාමය වැඩිහත් වීමක් මේකට කරන්න කුන්දේර සාහිත්‍යකරුවෙක් විදිහට නවකතාකරුවෙක් විදිහට ඔහුගේ විශේෂත්වය ඔබ කොයි විදිහටද හඳුනාගන්නේ කුන්දේරා විශේෂයෙන්ම ඔහු මේ ඔහුගේ අත්දැකීම් මම හිතනවා මේ ඔහුගේ ඔහු උච්ච කුසලකයා ඉපදිලා ඒ දේශපාලන තත්ත්වයන් මත ඊටාම පීඩාවටපත් වෙලා ඔහු ප්‍රදේශයට පලා ඇවිල්ලා දැන් ප්‍රදේශ ජීවත් වෙන්නේ. ඉතින් ඒ අත්දැකීම් මේ මේ විසිර සිවස තුළ මොෂා මොහොන දුන්නා වූ ඊටාම බියකරු බොහොම ත්‍රස්තිම අත්දැකීම් සම්භාරයක් මේ නවකතාවල එක පැත්තකින් තියෙනවා. ඉතින් මහා මනුෂ්‍ය ස්වභාවයට නිදාදෙන ආකාරයේ මේ දේශපාලනික කැළඹීම් සහ දේශපාලනික මැදිහත් වීම මනුස්සයාගේ ජීවිතයට කොයිතරම් මේ මේ මනුස්ස නිදහසට හානි කරනවද කියන එක මිනිස්සෙක් විදිහට ජීවත් වීමට තියෙන ඉඩ අහුරනවද කියන කාරණය ඔහු ඒ දාකතාවල පැහැදිලිව තියෙනවා. අනිත් පැත්තෙන් ආකෘතිකමය විදිහට ගත්තොත් ඔහු මේ යුරෝපීය උරුමයක් විදිහට නාපතාව දකින්නේ. ඒතරම ඔහුගේ විග්‍රහයක් තියෙන නාපතාව පිළිබඳව ඔහු කරන නැගිටත් වීමක් තියෙනවා ශාස්ත්‍රීය වශයෙන්. ඒතර ඔහු නවකතා නිර්මාණකාරයෙක් විදිහට ඒ ඔහු ඒ නවකතාමය ආකෘතිය ගොඩනගන්න මේ යුරෝපීය නවකතාවේ භාවිත වෙච්ච ආකෘතිය ආකෘතීන් ඊටාම නිර්මාණශීලී විදිහට තමන්ගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒක ඊටාම වැදගත් විදිහට මම දකිනවා. කුද්දලගේ විශේෂ වැදගත්කම විදිහට දකිනවා මම ඒ දෙකයි. ඔබ අරුණ ලෝක සාහිත්‍යයේ ඊට විශිෂ්ට නවකතා කිහිපයක් ඔබ සිංහලයට ඔබ පරිවර්තනය කරලා ඔබ සාහිත්‍ය පරිවර්තකයෙකු ලෙසට සුවිශේෂ සලකුණක් ඔබ හිමි කර ගැනීමෙන් අනතුරුව ඔබ තිරිනාට්‍ය රචකයෙක් විදිහට තමයි මෑත කාලේ අපිට වැඩි වශයෙන් ඔබව දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම ඔබ රචනා කළ ඔබ තිරනාටකයේ ලියූ බැද්දේ කුලවමිය තිරනාට්‍ය මෑත කාලයේ විශාල විදිහට ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් වුණා ඒ වගේම බොහෝ විචාරකයන්ගේ වගේම සම්මාන උළෙලවල් ගණනාවකදීම සම්මානයට පාත්‍ර වුණා ඔබ තිරනාට්‍ය රචකෙක් එහෙම නැත්නම් තිරනාටක රචකෙක් වීම සිද්ධ වෙන්නේ මේ අතරවාරි ඔය ඔය කාලේ කොයි විදිහටද ඔව් අතන විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ කිසියම් වෘත්තිමය පිළිලත වීමේ අවශ්‍යතාවය තිබුණා එතනදී මම මගේ නිර්මාණාත්මක භාවිතාන් එක්ක මට මට ගැළපුණ මේ මේ පිය රචනය වගේ දෙයක්. ඉතින් මම ඒක තමයි ඒකට යොමු වුණේ අත්‍තරම. අනිත් පැත්තෙන් දෘශ්‍ය මාධ්‍ය පිළිබඳව මට තියෙන ලැබියාව. ඒ සිනමාව හෝ එවැනි දෘශ්‍ය මාධ්‍යයන් පිළිබඳව මම හදා හැදෑරීමක් තිබුණ සාහිත්‍යයට සමගාමීව ඒ හරහා තමයි මම ත්‍රිරචකෙක් වුණේ. ලංකාවේ ත්‍රිනාට්‍ය කලාව විශේෂයෙන්ම මෑත කාලයේ වෙනකොට පහුගිය දශකයේ පටන් අපිට ඊටාම කලාත්මක ධාරාවේ ටෙලිනාට්‍ය අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒත් ඔබ යම් තරමකට සමත් වෙනවා යම් සලකුණක් ඔබ යම් අනන්‍යතාවයක් මෙම ටෙලිනාට්‍ය කලාව තුළ පවත්වා ගන්න. නමුත් පොදුවේ ටෙලිනාට්‍ය කලාව 80 දශකයේ 90 දශකයේ සහ 2000 මුල තිබුණු තත්වයට වඩා බරපතල විදිහේ වෙනස් වීම් වලට ලක් වෙලා තියෙනවා. මේ මේ වටපිටාව මේ වෙනස් වීම ඔබ කොයි විදිහටද ඔබ හඳුනගෙන තියෙන්නේ? ඔව් අතරම මේ ශ්‍රී ලාංකික කලාව අද පවතිනකොත් වෙන සතුටුදායක නැහැ. මොකද කලාවක් විදිහටත් අනිත් පැත්තේ කර්මාන්තයක් විදිහටත් මම හිතනවා කර්මාන්තයේ කලාව අභිවාගින් වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් මේ අතරදී විශේෂයෙන්ම මේ ආනන්ද අබේනායක වගේ කෙනෙක් තවත් ඉන්නවා. මේ වගේ අය උත්සාහ කරනවා කිසියම් කලාත්මක භාවිතාවක් මේ යෙදෙන්න. ඉතින් මට වාසනාවට වගේ මුණ ගැහෙන ආනන්ද අබේනායක මහත්මයා එතුමා එක තමයි මම මේ කලාත්මක ධර්මාවේ ධාරාවේ ඉතින් නාට්‍ය ලියන්නේ. ඉතින් ඒ අවස්ථාව මට ලැබීම ගැන මම සතුටු වෙනවා. කිසියම් කලාත්මක මැදිහත් වීමක් කරන්න ලැබීම ගැන. ඔබ නියෝජනය කරන ඒ ටෙලිනාට්‍ය ධාරාව මීට වඩා පුළුල් විදිහට වර්ධනීය විදිහට පවතින්නට ඉඩ කඩක් ඇති වෙන්නට කුමන කුමන බාධාවන්ද තියෙන්නේ කුමන කුමන තත්ත්වයන්ද කුමන කුමන වෙනස් වීමද විය යුතුව තියෙන්නේ කියලා ඔබ හිතන්නේ මම හිතන විදිහට පුළුල් දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි කියන. මොකද මේක කර්මාන්තයක් ගැත්තකින් විශාල ප්‍රඥාවක් මේවට එකොත් වෙලා තියෙනවා සහ සංසරණය වෙනවා. අනිත් පැත්තෙන් මේ රූපහානි මාලිකා කියන දේ. ඒවා විශේෂයෙන්ම අපි දන්නා අපේ පෞද්ගලික නාලිකා තමයි විශාල වශයෙන් තියෙන්නේ. ඔවුන්ගේ අරමුණ වාණිජ අරමුණු ඔවුන් හැමතිස්සෙම ක්‍රියා කරන්නේ ලාභය උදෙසා. ඉතින් එතනදී නිර්මාණකරුවන් විදිහට අපිට සිද්ධ වෙනවා මේ උන්ගේ යම් යම් රීතීන් නීතීන් වලට අනුගත වෙන්න. ඉතින් මෙතනදී මේවා කිසියම් ප්‍රමිතිකරණයකට නැත්තම් කිසියම් බලපෑමක් නෙවෙයි මම ඉන් අදහස් කරන්නේ මේ බලපෑම් කරනවා කියන එක නෙවෙයි දේශපාලන බලපෑමක් නෙවෙයි. නමුත් කිසියම් ආකාරයේ සංස්කෘතියක් නිර්මාණය විය යුතුයි. ඒක දේශපාලන අධිකාරියෙන්ම එන්න ඕන දෙයක්. කියන්නේ මේ රාජ්‍ය තන්ත්‍රයෙන් එන්න ඕන දෙයක් කියන්නේ හුදෙක් මේ ආණ්ඩුවකට නෙවෙයි කිලිම මේ රජය කියන එක රජය කියන ඇතුළෙම අපි මේ මාධ්‍ය සම්බන්ධව තියෙන ප්‍රතිපත්ති සකස් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔබ අරුණ පසුගිය කාලේ ඔබ සුවතන්ත නාට්‍යයක් ඔබ රචනා කළා. බුද්ධික දමයන්තර. ඒ නාට්‍ය පිළිබඳවත් කිසියම් අදහසක් ඔබට කියන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඔව් නාට්‍ය රචනයක් මම බොහොම ප්‍රිය කරන විෂයක්. නාට්‍ය සම්බන්ධව කතා කරනකොට කියන්නේ නාට්‍ය පරිවර්තනයට අමතරව මම වචනේ යෙදුණා. නාට්‍ය දෙකක් මම රචනා කරා ඊට පස්සේ සුජිව ප්‍රේරාල් නිෂ්පාදනය කරන තවත් නාට්‍යයක්. විශේෂයෙන්ම බුද්ධිකාගේ ඇරයුම මම තමයි මුල් නාට්‍ය රචනා කළේ. ඒක රාජ නාට්‍යවල තුන්වෙනි ස්ථානයේ ලැබුණා සුජිව රචනය. මේ මම අතන තාමත් ඒ කියන්නේ බොහොම ආසාවෙන් ඉන්නවා නාට්‍ය රචනා කරන්න. ඒ පිළිබඳ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන් රචනා කරනවා. ඔබේ මුල්ම නවකතාව ප්‍රථම නවකතාව තමයි තරු විසුල රය. තරු විසුල රය නවකතාවට පාදක වෙන අත්දැකීම කතා පුවත මොකද්ද? තරු විසුල රය ඇත්තටම මට මේ මගේ අත්දැකීම් තමයි පදනම් වෙන්නේ මගේ ළමා කාලයේ අත්දැකීම්. මෙතනදී මේකෙදී මම පසුබිම් කරගන්නේ වීල කලාපීය ගමක්. මගේ මවගේ ගම් ප්‍රදේශය මහා ප්‍රදේශය ඉතින් මේ ප්‍රදේශයත් එක්ක මට විශේෂ ඇල්මක් තිබුණා පුංචි කාලේ ඉඳන් අපි නිතරම එහි යනවා එනවා ඒ සම්බන්ධතා ඥාති සම්බන්ධතා ආදී තිබෙනවා. ඉතින් ඒ හරහා මේ වීල් කලාපේ තියෙන මේ ගොවි විශේෂම ගොවි සංස්කෘතිය පිළිබඳව මට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ පුද්ගලින්ගේ ඒ මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳව මට විශේෂ සුවිශේෂී බවක් තියෙනවා ඔවුන්ගේ ජීවන රටාවේ ඔවුන්ගේ සම්බන්ධතාවල ඉතින් මේ පිළිබඳව නවකතාවක් ලිවීමේ මට උමනාවක් තමයි තිබුණේ ඉස්සෙල්ලාම. ඒකයි මම මේ පසුබිම් කරගන්නේ. ඉතින් මේ ඉතර ගමක පොළඹින් ඉන්න තරුණ ගුරුවරයෙක් ඔහු චිත්‍ර ශිල්පියෙක් ඔහු ඉන්නේ තමන්ගේ දෙමාපියන් සමග එක්තරා විදිහක අරගලයකින් පස්සේ ඉතින් ඇවිල්ලා ඔහු උදකලාව මේ ගම ඇතුලේ තමන්ගේ ආධිපත්‍ය පිහිටවා ගන්නවා. අනිත් පැත්තෙන් මට ඕන උනේ මේ බොවි සංස්කෘතිය ඇතුළට මේ විශේෂයෙන්ම මේ විවෘතාත්මිකය හරහා එන අවධාරණාව නැත්නම් ඒකේ අභියෝගය වුන් මුණ දුන්නේ කොයි ආකාරයකද කියන එක. මොකද මම දැක්කම මත්වින්දා මම කුඩා කාලේ දැකපු සමදතා නැත්නම් වුන්ගේ නිෂ්පාදන ක්‍රම නැත්නම් උන්ගේ ජීවන රටාව මේ වෘත්තාර්ථිකයත් එක්ක උඩු යටිකුරු වෙන ආකාරය. විශේෂයෙන්ම දේශපාලනය කරහා ඉතින් මේක මම නිරූපණය කරන්න තමයි මෙතන ගැතර උත්සාහ කරන්නේ. ඔබ මෙම කතා පුවත් නවකතාව තුළට ගෙන ඒමේදී ඔබ භාවිත කළ විධික්‍රම ඔබ සැලකිලිමත් විය යුතු කාරණා විශේෂයෙන් මොනවද? මම කාරණා දෙකක් ගැන සැලකිලිමත් වුණා. එකක් තමයි මේ භාෂාව. ඒ මතම අනන්‍ය වෙච්ච භාෂාව ගොඩනගා ගන්න මට වුණා වුණා නවකතා තුළ. අනිත් පැත්තෙන් ආකෘතිය. මම හිතනවා ඊටම වැදගත් කියලා නවකතාවක හෝ කලාකෘතික ආකෘතිය කියන දේ. ආකෘතියෙන් අන්තර්ගතය තුළින් ආකෘතිය තීරණය වෙනවා කියන එක නෙමෙයි මම විශ්වාස කරන්නේ. ආකෘතිය තමයි ඇත්තටම අන්තර්ගතය තීරණය කරන්නේ. මොකද රචකයාගේ හෝ නිර්මාණකරුවාගේ පණිවිඩය නැත්තම් ඔහුගේ දැක්ම පාඨකයා විසිට ගෙන යන්නේ මේ ආකෘතිය තුලින්. අන්තර්ගතය එකම වෙන්න පුළුවන් සමහර විට. අපිට කියන්න තියෙන දේ එකම දෙන්න පුළුවන්. නමුත් ඒ දෘෂ්ටිය විශේෂයෙන් ඔහුගේ දෘෂ්ටිය ගෙන යන්නේ ආකෘතිය තුල. ඉතින් මම මගේ කතාව නැත්තම් මගේ වස්තු විෂය ඉදිරිපත් කරන්න මම ඒකට මගේ අරමුණ විදිහට මගේ අරමුණ සාක්ෂාත් කරගෙන සඳහා මම ආකෘතියක් තරහ ගත්තා. ඔබ ලියු ප්‍රථම නවකතාවට මෙවර ක්‍රියාවේ සාහිත්‍ය සම්මානය හිමි වුණා. ඒ වගේම මේ වසරේ ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට නිර්දේශ වුණා. රාජ්‍ය සාහිත්‍ය සම්මානය අවසන් වටයට නිර්දේශ වුණා. ඒක නිර්මාණකරුවෙක් විදිහට ඊටාම දිලිගන්වන සුළු ප්‍රතිචාරයක්. තරු විසුල රය නවකතාව ඔබ ලියන්නට පෙර අර කලින් සඳහන් කළ විදිහට ඔබ තවත් කලා මාධ්‍ය කිහිපයකම අත්දැකීම් ඔබට තිබෙනවා විශේෂයෙන්ම ටෙලි නාට්‍ය කලාවත් ඒ වගේම වේදිකා නාට්‍ය කලාවටත් ඔබේ සම්බන්ධයක් තිබුණා. දැන් නවකතා කලාව ගත්තට පස්සේ විශේෂයෙන්ම නවකතාවක් ලිව්වට පස්සේ ලැබෙන ප්‍රතිචාර අපේ පාඨක සමාජය නවකතාවත් සමග නවකතා කියවන්න දක්වන උනන්දුව සම්බන්ධයෙන් ඔබට මොන විදිහේ අදහසක්ද තියෙන්නේ? විරචකයෙක් විදිහට නොලැබුණු ආකාරයේ ප්‍රතිචාර මට නවකතාවට ලැබුණා. මොකද විශේෂයෙන් ත්‍රිරචනයේදී රචකයා සැඟවිලා ඉන්නේ මුල් අවසාන නිර්මාණය තමයි ඉදිරියට එන්නේ. ගොඩක් අය දන්නේ නැහැ ත්‍රිරචකෙක් ඉන්නවයි කියලා. ඒක ඒක මාධ්‍ය ස්වභාවය. ඒක ඇත්තම ආත්ම ප්‍රකාශනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මාධ්‍යයක් නෙවෙයි. ඒක යාන්ත්‍රික මාධ්‍යයක්. නමුත් නවකතාවේදී මම බලාපොරොත්තු නොවන ආකාරයේ ප්‍රතිචාර ලැබුණා. දන්නා නොදන්නා හැමෝගෙම. ඒකෙන් මට තේරුණා නවකතා කියවන ලොකු පිරිසක් සමාජයේ ඉන්නවා කියන එක. සාවුන්ගේ අදහස් ඒ කියන්නේ ප්‍රතිචාර කියන්නේ මම කියන්නේ හොඳම නෙවෙයි. හොඳ සාවුන්ගේ විචන. දෙකම තාම වැදගත්. රජකෙක් විදිහට මට ඊටාම දිරිගන්නන සුළු වුණා සහ ඒක ලොකු පන්නරයක් ලැබුණා ඒ ඔස්සේ. මොකද මේ ඔවුන්ගේ අදහස් දැනගැනීමට ලැබීම. ඔවුන් කියනවා විතරක් නෙමෙයි පිටුඳ හිතනවා කියන එකත් මට දැනුණා. යම් යම් ඔවුන්ගේ අත්දැකීම් මාත් එක්ක කිව්වා ඒ කියන්නේ මේ නවකතාව හරහා ලැබුණු විශේෂයෙන් දැන් සමහරවිට මේකේ වැන්ගෝ කියන චිත්‍ර ශිල්පියා ගැන තියෙනවා. ගොඩක් අය ඒක අහලා තිබුණේ නැහැ. ඔහු ගැන ඔහු ගැන හොයන්න පෙළඹුණා. සමහර පොත්පත් පවා විලදී අරගෙන තිබුණා වැන්ගෝ වැන්ගෝ පිළිබඳව ඉතින් ඒ වගේ දේවල් දැන් මම කියන්නේ. ඉතින් එහාට ගිය සංස්කෘතියක් පොතකින් ඇති වෙනවා නම් බුද්ධලික් තුල මම හිතනවා ඒක වැදගත් කියලා. සාහිත්‍ය සම්බන්ධයෙන් නවකතාව සම්බන්ධයෙන් කලාව සම්බන්ධයෙන් පවතින කලා ਵਿਚාරය පිළිබඳව ඔබට තියෙන්නේ මොන විදිහේ අදහසක්ද මොන විදිහේ අත්දැකීමක්ද? ਵਿਚාරය ගැන කිව්වොත් එහෙම ශාස්ත්‍රීය ਵਿਚාරය මම හිතන්නේ ශාස්ත්‍රීය විචාරය ඊටම අවශ්‍යයි. පාඨකින්ගෙන් එවැනි ශාස්ත්‍රීය ਵਿਚාරයක් ලැබෙන්නේ නැහැ ප්‍රතිචාර ලැබුණාට. නමුත් අද විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල බුද්ධ පුතුන් විසියම් ආකාරයකට අධිපතිවාදී මතවාදයක් ක්‍රියාත්මක කරනවා කියලා මට හිතෙනවා. සාහිත්‍ය තුළ කලාව තුළ. මේක මම දකින්නේ නැහැ හොඳ දෙයක් විදිහට. විශ්වවිද්‍යාල තුළ නැතුව නෙවෙයි හොඳ ස්වාධීන අධ්‍යයන අධ්‍යයනය කරන අය ඉන්නවා. නමුත් මේ මතවාදයක් විදිහට ගත්තොත් අධිපති මතවාදයේ තියෙන්නේ බොහොම පටු නිර්මාණයන් තුළ. නැත්නම් ආචරණ කල්පිත නිර්මාණයන් තුළ. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි සාහිත්‍යයට. විවර වෙන්න ඕනේ අලුත් අතදබලින් වෙන්න ඕනේ අලුත් ප්‍රවණතා ඇති වෙන්න ඕනේ. එකතන පල් වෙන දෙයක් නෙවෙයි සාහිත්‍ය කලාව කියන එක. මම හිතනවා ඒ ඉතින් ගත්තම ਵਿਚාරේ ඒ තරම්ම හොඳ මට්ටමකට ලංකාවේ සිද්ධ වෙනවා කියලා මම විශ්වාස කරන්නේ පොදුවේ. මගේ පොත් සම්බන්ධයෙන් නෙවෙයි මම කතා කරන්නේ. සාහිත්‍ය ਵਿਚාරය සම්බන්ධ. නමුත් පෞද්ගලික මැදිහත් වීම තියෙනවා. හොඳ මැදිහත් වීම තියෙනවා, අලුත් මැදිහත් වීම තියෙනවා. ඒක යගේ කරන්න ඕනේ. නමුත් ධර්මාවක් විදිහට තාමත් වෙනස් විය යුතුයි කියන එක මම විශ්වාස කරන්නේ. වර්තමානයේ වන විට පොත් ප්‍රකාශනයේදී පොත් පළ වෙන ප්‍රමාණය මුද්‍රණයෙන් පළ වෙන ප්‍රමාණය සංඛ්‍යාත්මකව බොහොම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පරිවර්තන සාහිත්‍ය නවකතා බොහෝ පළ වෙනවා. ඔබ පරිවර්තකෙක් විදිහටත් ඒ වගේම නවකතා කරුවෙක් විදිහටත් මේ පළවන විශේෂයෙන් පරිවර්තන පිළිබඳව ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ බොහෝ ප්‍රශ්න බොහෝය මතු කරනවා මේ ගැන ඔබට යම් අදහසක් කියන්න පුළුවන්ද? ගැන මට කියන්න තියෙන්නේ පරිවර්තකයේ කැමැතිස්සම වගකීම් සාගත විය යුතුයි කියන එක. දැන් පරිවර්තන කියවද්දී මට දැනෙන දෙයක් තමයි මේ වගකීමෙන් මිදලා වගේ පරිවර්තකයන්. නැත්නම් ස්වතන්ත්‍ර පුත්‍රිකට වඩා පරිවර්තනයකදී දැන් මම නම් ස්වතන්ත්‍ර පුත්‍රියට වැඩි ඇත්තටම මහන්සි වෙනවා කියලා මට මහන්සියක් ඒක. මම මේ පරිවර්තන වලින් කියන්නේ ඇත්තෙන්මත් හිතුව ඒකයි ඒක විතරම වෙහෙස කර කාරණයක්. Tamangiye දෙයක් කියනකට වැඩිය. ඒක ලොකු වගකීමක් තියෙනවා මුල් කෘතිය සම්බන්ධයෙන් මුල් ලේඛකයා සම්බන්ධයෙන්. ඉතින් ඒ වගකීම ගැන තව තව බැරෑරුම හිතනවා නම් මම හිතනවා වැදගත් කියලා භාෂාව ඉංග්‍රීසි භාෂාව හෝ ඒ මුල් භාෂාව දැන ගැනීමම ප්‍රමාණවත් නැහැ පරිවර්තනයකදී. ඒක තමයි මම දකින අඩුව වර්තමාන සිංහල නවකතාව සම්බන්ධයෙන් සතුට වෙන්න පුළුවන් වර්ධනයක් එහි පෙන්눔 කරනවද මොකද්ද ඔබේ අදහස? මට පොඩි අදහසක් තියෙනවා ඒ සම්බන්ධයෙන් මම කියවීමෙන් ලද අදහසක් මේ මේ ලංකාවේ පොත්වල සම්මාන උළෙලවල් නිසා ලේඛකින්ට ලොකු හානියක් සිදු වෙනවා කියලා. මොකද මේ සම්මාන උළෙලවල් වල එක එක නිර්ණායකයන් හැදලා තියෙනවා. ඔවුන්ගේ ඒ සංවිධායකින්ගේ අරමුණු පුලිච මණ්ඩල අරමුණු කරහා ඒක ඒක එහෙම වෙනවා ඉතින් ඒක එච්චර මේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක එහෙම විය යුතුයි ඉතින් එහෙම නැත්තම් ඔයලක් සංවිධානය කරන්නේ නැහැනේ ලෝකෙත් එහෙමයි අමු ලෝකෙම ඒක සිද්ධ වෙනවා නමුත් ලේඛකයෝ විදිහට මම හිතන්නේ මේ මේ නිර්මාණයකින් අනුගත වීම තරමක් බොහොම භයානක වැඩක් භයානක කටයුත්ත මොකද ඒකේ තම හානි කරන්නේ කියන්නේ මම අත්දැකලා තියෙනවා මම ආසාවෙන් කියපු සමහර ලේඛකීන් පසු කාලීනව මේ මේ මේ නිර්ණායකින්ට ඇතුළත් වෙලා නැත්නම් තමන්ගේ කෘතීන් මේ අච්චුගත කිරීමක් කරනවා. එතකොට ඒ නිර්මාණ කරුවාගේ තියෙන ස්වතන්ත්‍ර නැත්නම් ස්වාධීනත්වය නැත්නම් අනන්‍යතාවය විඳිලා ඉතින් තියෙනවා. ඒකෙන් ලොකු හානියක් කරගෙන තියෙනවා කියලා මට හිතෙනවා. තමන්ගේ නිර්මාණ ජීවිතයේ අත්දැකීම් සහ භාවිතය පිළිබඳව තොරතුරු කතා බහක් කරන්නට අද සහෘද අඩපෑ වැඩසටහනට අපහා සමග කතා බහට එකතු වුණේ මෙවර ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමි කරගත් තරු විසුල රය නවකතාව රචනා කළ ඉතාම දක්ෂ නිර්මාණකරුවෙකු වන අරුණ ප්‍රේමරත්න අපහා සමග කතා බහට අද එකතු වීම ගැන අරුණ අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබගේ නිර්මාණ ජීවිතයට අපි ඔබට සුබ පතනවා.